දින කීපයක් පුරාම මේ ස්ථානයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨාවන් පූර්ණ කරමින් මේ නිවන් මඟ ගමන් කළා. අප දන්නවා බොහෝ දිනෙක බොහෝ කාලයක් භවනාට ගතදෙනවා. ඒ වගේම අවශ්‍ය තරමට වීර්යයක් කරනවා ප්‍රඥාවක් තිබෙනවා. නමුත් ඒ අයට මේ භවනායෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි වෙලා තියෙනවා. ඊට හේතු තිබෙනවා. ඒ හේතු වලට ප්‍රතිකරණ කරන්නේ. ඒයට අපි බලාපොරොත්තු වෙන නිර්වාණ සාක්ෂාත් කරගන්නට අමාරුයි. මා දන්නා බොහෝ දෙනෙක් මෙහි සිටින අයගෙන් කීප දෙනෙක්ම ආර්යෝපවාද සම්මිත හසු වෙච්ච අය ඉන්නවා. ආර්ය කියන්නේ නිවන් ගිය සෝවාන් වූ ගිහියෙක් කෙනෙකුට. එවැනි අයෙකුට යම් කිසි පුද්ගලයෙක් උපවාද කරලා තියෙනවා නම් දැනවත් හෝ නොදැනවත් ඒ ජීවිතයේදී කොයි අන්දමින් උත්සාහ කළත් ඔහුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බැහැ. ඊට අමතරව ආලෝකවාද කන්නේ විපාක වශයෙන් නරකතනක උපදින්නට සිදු වෙනවා. එම නිසා සමාගයේ සිටින්ම විමසීමක් කරලා බලන්න කාට හරි උපවාද කරලා තියෙනවද කියලා. එහෙම හිතලා විශේෂයෙන්ම එවැනි උපවාද කරපු අය සිටිනම් ආර්යයන් ඒ අයගෙන් සමාව ගන්නම ඕනයි. වරද්ද වැඩක් කරලා මදි අපට අර ලැබුණු උපදේශ අනුව දෙවියන්ගෙන් ලැබිච්ච උපදේශ අනුව අපට ප්‍රකාශ කරලා තිබුණා හැම දවසෙම දවසට නමස්තරේ ගානේ දිනපතා ආවන් ගන්නයි කියලා සමාන. උදේට තුන්සරේ දවසට සවස් දවල්ට තුන්සරේ සවස්ට තුන්සරේ දිනපතාම කරන්නට කියලා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඒ වගේම නිවන් ගිය ආර්ය සමානන් වහන්සේලාට අපගේ කයින් <clears throat> සිතින් වචනේ යන තුන්දරින් අප දැනුවත් හෝ නැදනුවත් යම් වරදක් සිදෙන්න ඒ ආර්ය සමානන් වහන්සේලාගෙන් මම සමාව අධිමි සමාවනසේක්වා කියා ඒ සමාව වරද දෙවරක් නෙවෙයි බොහෝ වාරයක් ගත යුතු වෙනවා එසේ නොකළොත් අපේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. යම්කිසි ආර්යෝත්ම ජීවත් කළ සිටී නම් ඒ ජීවත්ව සිටින ආර්යයන් වහන්සේ වෙත ගොස් සමාගයේ වර්ධ කියලා සමාව ගැනීමයි සුදුසු. එතකොටයි නියම ඉන්දියෙන්ට සමාව ලැබෙන්නේ. ජීවතුන් අතර නැති අය කියන්නම් අර විදිහට සමාව ගත්තම ප්‍රමාණවත් වෙනවා. එම නිසා අප දන්නේ නැතුව සමහර විට ආපාතින් එවැනි වැරදි සිදුවී ඇති ආර්යයන්ගේ සමාව ගැනීම සෑම භාවනාවට වාඩි වෙන වාරයක් පාසාම කරන්නට මේ තින් මත සිතා ගන්නවා. ඒ පළවෙනි එක අපේ භවනාවෙන් සාර්ථක ප්‍රතිඵල මෙතෙක් අපට නෙලා ගන්නට බැරි වූ කරුණු අතුරින් තිබෙන පළවෙනි එක එක. එතකොට ඒට අමතරව මේ කියන කරුණ භවනාව ටිකක් දියුණු අයට නිසා මම පටන් ගන්න අයට නෙමෙයි. ඒ අය හිත විපිලිසර කර ගන්නට එපා මේ කියන කරුණ අතලා. භවනාවෙන් නිර්වාණ සාර්ථක ප්‍රතිඵල ගනිමින් නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අප තුළ ඊට අදාළ වන විදර්ශනා ඥානයන්ගේ දියුණුවක් ඇති වී තිබෙන්නට ඕන. අපේ සිත තුළ සමාධි මාත්‍රයක් ඇති වූ පමණින් සිතේ එකඟ භාවයක් ඇති වූ පමණින් අරමුණේ සිත පවත්වා ගැනීමට හැකි වූ පමණින් අපට නිවන ලැබෙන්නේ නැහැ සමාධිය පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ ප්‍රඥාවත් ඒ අයුරින්ම වැඩි තිබෙන්නට ඕන නිර්වාණය සාක්ෂාත් කිරීමට එම නිසා විශේෂයෙන්ම මේ තියෙනවා විදර්ශනා ඥාන 16ක් ඒ 16 තුළින් පළවෙනි විදර්ශනා ඥානය තමයි සම්මස්තන ඥානය කියන එක සම්මස්තනේ ඥානය සම්මස්තනේ කරනවා කියන්නේ නුවණින් විමසනවා කියන එක ඒක ඇත්ත වශයෙන්ම භාවනාව තුලින් කරන ක්‍රියාවලියක් නෙවෙයි භාවනාව කිරීමට කර කළ යුතු වැඩක් ඒ කියන්නේ මූලික කර්මස්ථානයේ වූ අපි හිතමු උදාහරණයක් ආනාපාන සතිය නැත්නම් එන්නේ හැකලින් එහෙම නැත්නම් මරණානුස්සතිය පිළිකුලව කවර අරමුණකට හරි සිත මෙහෙවීමට ප්‍රථමයෙන් මේ සම්මස්ත්‍රය කිරීම ඊ타මත්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි පැහැදිලිව මිතා ප්‍රත්‍යක්ෂ ලෙසම දන්නවා ඒ සම්මස්තන වශයෙන් ලබා ගන්නා ඥාණය භාවනාවේ සාර්ථක පද ප්‍රතිඵල ගැනීමට මහෝපකාරී වන බව. ඒ සම්මස්තන ඥානයේදී අප දැනගන්නට ඕන විශේෂයෙන්ම මේ සංස්කාර ධර්ම හේතුන්ගෙන් හටගත් සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසීමක් කරන්නට මේ වර්තමානයේ පවත්නා වූ ප්‍රාණයක් ඇති සහ ප්‍රාණයක් නැති අජීවී සජීවී සියලුම වස්තුන් ඒ වගේම තමාගේ පංචස්කන්ධ ලෝකය බාහිර පංචස්කන්ධ ලෝක මේ සියලුම ධර්ම සත්‍ය වශයෙන්ම අපට සම්මස්ත ඥාන තුළින් පෙනෙන්නට ඕනේ අනිත්‍ය බව. ඒ වගේම ඒ සංස්කාර ධර්ම දුක්ඛ බව, ඒ සංස්කාර ධර්ම අනාත්ම බව. මේ අවබෝධය අපට තිබෙන්නටම ඕන. මේට අමතරව අතීතයේ තිබුණු සියලුම සංස්කාර ධර්මත් වර්තමානයේ පවත්නා සංස්කාර ධර්මත් එසේම අනාගතයේ ඇතිවන සියලුම සංස්කාර ධර්මත් මෙලෙසින්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන විමසීමක් සම්මස්තනය කිරීමක් නුවණින් නිදා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් අප විසින් කළ යුතු වනවා මූලික කර්මස්ථානීයම සිත මෙහෙවීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් මේ සම්මස්තන ඥානය කලින් ආත්මවල හෝ මේ ආත්මයේදී හෝ මීට ප්‍රථම වඩා තිබෙනවා නම් එසේ නැති කෙනෙකුට මෙන්න මේ අඩුපාඩුව තිබෙන සාකල් අපට සාර්ථක ප්‍රතිඵල ගැනීමට නොහැකි වන්නට පුළුවන්. එම නිසා මේ පින්වත් අය භාවනාවේ යම් කිසි අවස්ථාවක කර්මස්ථානයේ සිට පිහිටවන්නට නොහැකි නම් අන්න ඒ අවස්ථාවේදී මේ සංස්කාර ධර්මයන් ජීවි අජීවී සියලුම ධර්මයන් අනිත්‍ය යන ආකාරය ඒ තුළින් දුකක් ඇතිවන ආකාරය එය ආත්ම නොවන අනාත්ම වූ ශූන්‍ය වන භව අවබෝධ කරගන්නට සිතා බලන්නට ඕන. එය අර මා කලින් කී ආකාරයෙන් පස් ආකාරයෙන් විමසීමක් කරන්නට ඕන. බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම සූත්‍ර පිටකේ පුරාම වදාළන තිබෙනවා මේවා 11 ආකාරයකින් බලන්නේ කියලා. අධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්, අතීතණේ අනාගත පච්චුප්පන්න වශයෙන්, ආ සමාගයේ වශයෙන්, බාහිර වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් මේ කොටස් පහයි අපි කීවේ කරන්නට කියන තව කරුණු හයක් තියෙනවා සුකුම වශයෙන් ඕලාරව ඕලාරික වශයෙන් කියන්නේ හී සුකුම කියන්නේ සුකුම කියන වචනේට ශාන්ත කියලා හිතමු හොඳ වාග්ය අදහස ඕලාරික කියන්නේ ගොරෝසු කියන අදහස ඊළඟට තීන වශයෙන් පණීත වශයෙන් තීන කියන්නේ පහත් ප්‍රණීත කියන්නේ උසස් ඒ වගේම දූර වශයෙන් අන්තික වශයෙන් ළඟ ඈත මේ කරුණු හයතරම ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අර මා කලින් කියපු කරුණු පහ හොඳටම ප්‍රමාණවත් නිර්වාණය සාක්ෂාත් කිරීමට මොකද වෙහින ප්‍රණීත සුඛ ආගණ දේවල් විමසීමට ඒ පිළිබඳ নানা අවබෝධයක් අප තුළ තිබෙන්න ඕන. එවැනි අවබෝධයක් නැමැති නිසා එවැනි ගැඹුරු අවබෝධයක් තරම්ම අවශ්‍ය නොවන නිසා අර මා කලින් කියපු ආකාරයට අතීත අනාගත වර්තමාන සහ අධ්‍යාත්මික භාග යන පස්සාකාරයෙන් මේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසීමක් කරන්නට ඕනේ සම්මස්තණය කරන්නට ඕනේ මේ තින්වත් අයගේ භාවනාවේ තුලින් මේ සම්මස්තණය කිරීම සිදුවී තිබෙනවද නැද්ද කියලා මේ තින්වත් අයටම දැන් තේරෙනවා ඇති අන්න එවැනි සම්මස්තණය කිරීමක් ඇති වී නැත්නම් එය අද දින කරන්නට උත්සාහ ගන්න හැකි අයෙක්. මේ සාමාන්‍යයෙන් භාවනා දිනුවාටයි අප කියන්නේ මූලික මුලින් ඉඳලා කතා භාවනා කරගෙන යන අයට නෙවෙයි. භාවනා විතා උසස් අයට සමාගයේ භාවනා කටයුතු කරන්නට පුළුවන්. මේ මෙතෙක් කල හුඟක් කල භාවනා කරලා වීර්ය වඩන ප්‍රඥාව තියෙන ඒ වගේම නිවන අවබෝධ වීමට තනම් පාන් මේ ශක්තියක් තිබෙන බව හැඟෙන. නමුත් නිර්වාණ ධාතුව අවබෝධ වූ අය විසින් එසේ කටයුතු වෙනවා. මේ පළවෙනි විදර්ශනා ඥානය. ඊට අමතරව අප දැනගන්නට ඕන ඊළඟ විදර්ශනා ඥාණයෙන් ඇති වෙන කරුණු අවබෝධ කර ගැනීමට පච්චය පරිග්‍රහ ඥාන. පච්චය පරිග්‍රහ කියන්නේ හේතු සහ ඵල දක්නා නුවණ. මේ විශේෂයෙන්ම අපි බලන්නේ පංචස්කන්ධේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පච්චය පරිග්‍රහ මේවා ඇතිවීමේ හේතු ඇති මේවා යම් යම් හේතුන් නිසා ඇති වෙනවා ඒ හේතුන් නැති වෙනකොට නැති වෙනවා මේක ඉස්තරේදී අපට ඇතිවීමට යන උද්‍යබ්බ්‍යාන පස්සය උද්‍යබ්බ්‍යාන පස්සී කියන පස්සේ ඇති කර ගැනීමට උද්‍යබ්බ්‍යාන ඥානය පහළ කර ගැනීමට උපකාර වෙනවා මොනවද මේ හේතු ඵල මොනවද මේ පච්චය මේවා ඇතිවන හේතුන් පංචස්කන්ධය ඇති වෙන හේතුන්. ඒක නත් විමසීමක් කරන්නට ඕන. මොනවද ඒ විමසීම? රූපස්කන්ධයේ ඇතිවීමේ හේතුවක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ හතරේ ඇතිවීම හේතු තියෙනවා. මේ ඇතිවීම හේතුව අපි දකින්නට ඕන. රූපස්කන්ධය පහළවන්නේ ඒක ඇති වෙන හේතු අතර මේ මනුස්ස ලෝකයේ මිනිස්යන් වශයෙන් අප කතා කරනවා නම් මේ මනුස්ස රූපස්කන්ධයේ පැවතෙන උපදුනාට පසුව පවතින හේතු රාශියක් තියෙනවා. පළවෙනි එක ආහාර. ආහාර නිසායි අපේ මේ රූපස්කන්ධය පවතින්නේ. ආහාර නොගත්තා නම් රූපස්කන්ධය පවතින්නේ ආහාරය පච්චේ වෙනවා ප්‍රත්‍ය වෙනවා මේ රූපස්කන්ධයේ පැවතීමට. ඊළඟට ශීත උෂ්ණ දෙකත් මේ රූපස්කන්ධය පැවතීමට හේතු වෙනවා. අතිශයින්ම සීතල තැනකට අප ධානා මෙහෙම හිම මිදෙන තැනකට වෙන්නේ මේ ශරීරය එතනම මලකුණක් බවට පත් වී කඩාගෙන වැටෙනවා. අතිශයින්ම උෂ්ණ සහරා කාන්තාරයේ මැද වෙන තැනකට අපි ගියා නම් එවෙලේම අපේ ජීවිතේ නැති වෙන උෂ්ණත්වය දරා ගැනීමට බැරුව. එම නිසා මේ බාහිර වශයෙන් ඇති සීත උෂ්ණ දෙකත් මේ ශරීරයේ පච්චේ ධර්මයක් පැවැත්මට හේතුපාරවන ධර්මයක් ඊට අමතරව අපේ කර්ම ශක්තිය ඒකයි ප්‍රධානික අතීතයේ අප කුසල කුසල කර්ම රැස් කරලා තියෙනවා ඒක කුසලයේ කර්මයක විපාක වශයෙන් මේ මනුස්ස ලෝකයේ ඉපදුනේ ඒ කර්ම ශක්තිය මේ රූපස්කන්ධය ඇතිවීමේ හේතුවක් ඊට අමතරව අපේ සිතේ පැවැත්ම මේ රූපස්කන්ධයේ පැවතීමට හේතුවක්. මේකට කර්ම චිත්තේතු ආහාර කියලා පොත්පත්වල දැක්වෙනවා. මෙන්න මේ කොටස් හතරෙන් අපේ රූපස්කන්ධයේ පවතින ආකාරය, පච්චේ පත්‍ය වෙන ආකාරයේ රූපස්කන්ධයේ මේ ධර්ම හතර අපි අවබෝධ කරගන්නට ඕනේ සම්මස්තණය කිරීමක් තුළින්. විමසීමක් තුළින්. ඒ ඇතුණු රූපය ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයෙන් රූපස්කන්ධත් නාමස්කන්ධත් කියන පංචස්කන්ධයේම ඉස්සල්ලාම පහළ වෙන හේතුවක් තිබෙනවා. ඒ පහළ වෙන හේතුව තමයි මෞපසට ප්‍රථමයෙන්ම එන හේතුව. මොනවද? අපි මේ රූපය මමය මගේ කියලා අල්ලාගෙන සිටිනවා. ඒ නිසාම අපිට මේක අතහරින්නට බැහැ. අප බාහිර සංස්කාර ලෝක එලෙසින්ම අල්ලාගෙන ඉන්නා උපාදාන කරගෙන එම නිසා බාහිර සංස්කාර ලෝක අතහරින්නට බෑ. ඒ වගේම මේ අප තුළ කුසල අකුසල කර්ම රැස් කිරීමේ ශක්තිය තියෙනවා රැස් කරපු ශක්තිය තියෙනවා රැස් කරන ශක්තිය තියෙනවා මේ කුසල අකුසල කර්ම ශක්තිය අපි අතහැරලා නැහැ කර්මක්ෂය කරලා නැහැ එම නිසා කුසල අකුසල ශක්තියක් මරණ මොහොතේ පවතිනවා ඊට අමතරව මේ සියලුම සංස්කත ධර්ම මේ නාම රූප ධර්ම දුකක් කියලා ගන්නෙත් නැහැ. ඒ පැවතීම ඒකාන්ත දුකක් කියලා ගන්නෙත් නැහැ. නමුත් මේ නොදැනීම නිසා අපි මේ රූපස්කන්ධත් නාමස්කන්ධත් කොයි හෝ භවයක පවත්වාගෙන යාමට අවශ්‍ය භාවය සබාවෙන සිටිනවා. මේ එකාතකින් මම කියලා මගේ කියලා අල්ලාගෙන අනිත් පැතින් කර්ම රැස් කරගෙන මේක අතහැරීමට නොහැකිව මේ විදිහට තියෙනකොට ඊට අමතරව පසුපසින් මේවා නොදන්නා මෝඩකම තිබෙනවා. බහුලී රැඳී සිටීමේ ආශාව අපතුල තිබෙනවා. මේ වැනි ධර්ම නිසා ඉස්සල්ලාම දී ආත්මයෙන් අපි මැරෙනකොට ඒ ආත්මයෙන්ම අපේ ජාතිය සේවුනේ නැහැ. නැවත අපට ඉපදින්නට සිදුවනවා. මේ ඉපදීම සිදුවුනේ ඉස්සල්ලා මෞකස අන්නාර කියපෝ කරුණු ටික තිබෙන තාක්කල්. තිබුණ නිසා ඒ උපදීම නැති කිරීමට යන මේ මාර්ගයේදී අප විසින් ඉපදීම නැති කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔය කියන කරුණු පහය සම්පූර්ණයෙන් මුළුණු පුටා දාන්නට සිදු වෙනවා. මේ தත්ත්වය අවබෝධ කර ගැනීමට මේ පච්චේ පරිග්‍රහ ඥානය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම උසස් මාර්ගඵලලාභීන්ට මේ தත්ත්වය මෙන්න මේ තත් මා මේ කරපු කියපු කරුණ ටික සත්‍යස්වල වශයෙන් දැකීම ඉතාමත්ම උපකාර වෙන ධර්ම. එම නිසා ඒ ගැන විමසීමක් කරන්නට ඕනේ නිරූපස්කන්ධයේ ඇතිවීමේ හේතුව. තව අපේ වේදනාව ඇති වෙන එකක් හේතුවක් තියෙනවා. වේදනාව කියන එක සුඛ දුක්ඛ උපේක්ඛා සැප දුක මැදහත් වේදනාව කියන්නේ සියල්ලම ධර්මයේ ඇතුළත්. වේදනාව ඇතිවන්නේ ස්පර්ශයක් ඇති වෙච්ච නිසා ඇහැට රූපයක් ගැටීම තුළින් ඇහි පහළවන සිත ඇති වෙනවා ඒ තුලින් ස්පර්ශය පහළවනවා ඒ ස්පර්ශය පහළ වීම නිසාම ඒ රූපේ දැකීම තුලින් අපිට සෝමනස්ස නැත්නම් සතුටගෙන දෙන වේදනාවක් නැත්නම් දුකගෙන දෙන වේදනාවක් මඳහත් වේදනාවක් ඇති වෙනවා දැන් මේ මා කියන බණ මේ වචන හිත වෙනවා ඒක ශබ්දයේ අරමුණ කන තියෙනවා ඒක ඉන්ද්‍රිය මේ ශබ්දයයි ශබ්දය ගොස් කන්නේ වැදුනට පසුව ඒක දැනගන්න සිතක් ඇති වෙනවා අන්න එවිට මේ ධර්මයේ ඇහෙනකොට මේ තින්වත් අයගේ සිත තුළ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා අවශ්‍ය නම් මේ වචනයකින් මේ පින්වත් අයගේ සිත තුළ සෝමනස්ස දහගතේ සතුට වේදනාවක් මට ඇති කර දෙන්නට පුළුවන් මේ මොකද පස්සේ නිසා වේදනාව ඇති වෙනවා කියන එක ඒ ආකාරයෙන් සෑම ඉන්ද්‍රයකට ඉන්ද්‍රියකටම ඉන්ද්‍රියක් කෙරෙහිම මෙනෙහි කරමින් බලන්නට ඕන. කනටත්, නාසයටත්, දිවට, ශරීරයටත්, මනසටත්. මෙන්න මේ පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. පස්ස පච්චා වේදනා කියලා බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙනවා. අර අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන අවස්ථාවලදී ඊට අමතරව දැන් සංඥාව ඇති වෙන හේතු සංඛාර ඇති වෙන හේතු විඥාන ඇති වෙන හේතු මේ සංඥා ඇති වෙන්නේ අර වගේම පස්සේ නිසා සංස්කාර ඇතිවන්නේ පස්සේ නිසා බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම වදාරලා තිබෙනවා ඒකත් අපි දකින්න ඕනේ විඥාණය ඇතිවන්නේ නාම රූප නිසා කියලා බුදුහාමුදුරුවෝ වදාarලා තියෙනවා. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං එතකොට එම නිසා මේ අපේ සිත පහළවන්නේ කොහොමද? කන තුලින් ඇති වෙන සිත්, මේ අනිත්‍යත් ඈ තුලින්, නාසය තුලින්, දිව තුලින් ඇති වෙන සිත්, ශරීරය තුලින්, මනස තුලින් ඇති වෙන සිත් ඇතිවන්නේ කොහොමද? මේවා ඇතිවීමට ඇතිවන්නේ නාම රූප දෙක පවතින නිසා. අපේ රූප ගොඩයි නාම ගොඩයි පවතින නිසා. මේ නාම රූප කිව්වේ මේ ඉන්ද්‍රිය ධර්ම ඒ වගේම ඒට ගෝචර වන බොහෝ අරමුණු කොටෑම අරමුණක් නෙවෙයි. මේ අරමුණු පවතින පවතින්නට ඕන සිතක් ඇතිවීමට. ඒ වගේම සිතක් ඇතිවීමට නම් අපේ චිත්ත පරම්පරාවේ භවංග චිත්ත පරම්පරාවේ නොසිලී පැවැත්මක් තිබෙන්නට ඕන. අපි සම්පූර්ණයෙන් මෙතන සිහි නැති කරලා තියෙනවා නම් අපට සිතීලී නැහැ චිත්ත පරම්පරාව පවතින්නේ නැහැ. නැත්තම් අපේ නාසය සම්පූර්ණයෙන් අත් දෙකෙන් වසාගෙන තිබුණා කියලා හිතන් ගඳ සුවඳක් අපට දැනෙන්නේ නැහැ. ඒ රූපේ නැහැ. මේ විදිහට නාමයක් රූපයක් නිසාම විඥාණය ඇති වෙන බව අවබෝධ කරගන්නට ඕනේ. මෙන්න මේ පච්චේ පරිග්‍රහ ඥාන මේකා පිටියෙන් වචන කීපයක් ප්‍රකාශ කළේ අප ඇති කරගන්නට ඕනේ භාවනාවෙන් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වෙනවා මේවා සම්මස්ත්‍රී කිරීමක් තුළින් නුවණක් නුවණින් විමසා බැලීමක් තුළින් මූලික භාවනා කර්මස්ථානයේ සිට මෙහෙවෙන්න ප්‍රථමයෙන් කිරීමයි වඩා සුදුසු. ඊට අමතරව තව එකක් තියෙනවා ඊළඟ විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. නාමයේ සහ රූපයේ වෙන් කර ගැනීමේ හැකියාව ශක්තිය. මේ ගැන අපි මීට ප්‍රථමයෙන් කතා කරලා තියෙන නාම රූප පරිච්ඡේදය පිළිබඳ නාමයේ සහ රූපයේ වෙන්ව දැකීම. අපි කවර භාවනාවක නිරත වුණත් නිවන් යාමට නම් ඒ භාවනාව තුළින් මේ නාම රූප දෙක වෙන් කර ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. උදාහරණයකට පිම්බෙනවා හැකිලෙනවා කියලා භාවනා කරනවා නම් පිම්බීම රූපයක් හැකිලීමත් රූපයක් පිම්බෙනවා හැකිලෙනවා කියන දැනෙන එක දැනීම නාමයක් ආස්වාද ප්‍රාස්වාස භාවනාවේ නිරත වේලා සිටිනවා නම් ආස්වාද ප්‍රාස්වාස කියන්නේ වායෝ ධාතු රූපයක් ඒක නිනිහි කරන එක නාමය රූපයක් නාමය සිත නාමයක් ධර්මයක් පිළිකුල් භාවනාවේ එකේ කොටස් නාම රූප වශයෙන් වෙන් කරමින් භාවනා කරන හැටි අප මේක පෙරකමින් කතා කරලා තියෙනවා. එම නිසා මේ විදිහට නාම රූප ගැන අවබෝධයක් අපට තියෙන්නට ඕන. මේ වාට කියන්නේ ඇත්ත වශයෙන්ම විදර්ශනා ඥාන පහළ වීමට උපකාර වන ඥාන ධර්මයේ කියලා. හේතු උපකාර වන ඥාන ධර්ම. කලින් කියපු සම්මස්න ඥානයත් පසුව කියපු පච්චේ පරිග්‍රහ ඥානයත් මීට පසුව කියපු නාම රූප පරිච්ඡේද ඥානයත් අපේ ඉදිරියේදී ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන <clears throat> නව මහා විදර්ශනා ඥානයන් ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඒක නිසා මේ පින්වත් අය අද භාවනාවේදී අඩු වශයෙන් පැයක්වත් මේ සම්මස්තනය කිරීමට සිත මෙහෙවන්න <clears throat> විශේෂයෙන්ම භාවනාව හොඟක් කල් කරලා ඇති අය තමාට ප්‍රඥාව පාරමී ශක්තිය තියෙනවායි කියන තියෙනවායි කියලා හිතන අය මේ ජීවිතයේදී මට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන හැඟීම තිබෙන අය විසින් එසේ කටයුතු කරන්නේ. මේ ජීවිතයේදී මට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන හැඟීම පාරමී ශක්තිය තුළින්ම හදවත තුළින් මතුවන ධර්මයක්. සෑම කෙනෙකුගේම සිත තුළ ඒක ඇතිවන්නේ නැහැ. එහෙම සිතක් ඇති වෙනවා නම් ඇත්ත වශයෙන්ම ඔහුට ඒ චිත්ත ශක්තිය ඇතුළේ පාරමී ශක්තියේ ප්‍රබලතාවයේ මත ඔහුට ඒකාන්තයෙන්ම මා හිතන හැටියට නම් මේ මාර්ගඵලයක් අවබෝධ කරගැනීමේ ශක්තිය තිබෙනවා. එම නිසා මේ සම්මස්සන ඥානයත්, පච්චේ පරිග්‍රහ ඥානයත්, ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයත් දැන් තිබෙන සත්‍යයට වඩා පළල්ව විසඳව ගැඹුරුව අවබෝධ කර ගැනීමට උත්සාහයක් දරන්න එවැනි පළපුරුදු යෝගාවචරයන් විසින් ඊළඟට එතනින් එහාට තියෙන්නේ ඇත්ත වශයෙන්ම භාවනාවේ ප්‍රායෝගික භාවනාව තුළින් අත්දකින විදර්ශනා ඥාන. උද්‍යප්පේ ඥානයේ පටන්. අපි කවර භාවනාවක නිරත වුණත් නිවන් යෑමට බලාපොරොත්තු වෙනවා නම් මේ පංචසුපාදානස්කන්ධේ සෝධ්‍යඥානපස්සී විහෙරති මේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දැකීමෙන් වාසය කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමාධි භාවනා කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා මෙහෙම දේශනා පාඩයක් අත්තිවික්කවේ සමාධි භාවනා ආස්වාණං කයාය සංවත්තති. මහණෙනි මේ ආශ්‍රයන් ක්‍රීමට සියලුම කිලේශ ධර්මයන් ප්‍රහීන කිරීමට හේතු වන භාවනා ක්‍රමයක් තියෙනවා සමාධි භාවනා ක්‍රමයක්. මොකද්ද මේ භාවනාව? ඉද වික්‍රේ වික්ඛු පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සම්දයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සම්දයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සම්දයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණ සම්දයෝ ඉති සංඛාරාණ අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සම්දයෝ ඉති විඥානස්ස අත්ංගමෝ මේ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට නම් සෑම කෙනෙක් විසින්ම කළ යුතුයි. පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්ඥාන පස්සී විහෙති මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරනවා. ඉති රූපං මෙන්න රූපය. ඉති රූපස සමුදය මෙන්න රූපය ඇතිවීමේ හේතුව. ඉති රූපස්සත්තංගම මෙන්න රූපය නැති වෙන ආකාරය. අර පච්චේ පරිග්‍රහ ඥානෙ ඇති කරගන්නට කිව්වේ අන් කිසිවක් නෙවෙයි මෙන්න මේ සත්‍යය පහසෙන් අවබෝධ කර ගැනීමට හේතු වීමට. ඉති වේදනාව මෙන්න වේදනාව මෙන්න වේදනාවේ පිටි වේදනාවේ සමුදයෝ මෙන්න වේදනාව ඇති වෙන හේතුව ඉති වේදනාවේ අත්සංගමෝ මෙන්න වේදනාව නැති වෙන ආකාරය. ඉති සංඥා ඉති සංඥාය සම්දේවිත සංඥාය අත්සංගෝ මෙන්න සංඥාව මෙන්න සංඥාව ඇතිවීමේ හේතුව මෙන්න සංඥාව නැතිවීම. මේ විදිහටයි අනිත් සංස්කාර ගැන කතා කරන්නේ විඥානය ගැන කතා කරන්නේ. මේ ඇයට තේරෙන ඇති අර පච්චේ පරිග්‍රහ ඥානයේ හේතු හේතුයෙන් හටගන්නා ආකාරය දැකීම මේ කියපෝ පංචසපාදානස්කන්ධයේ උදේවැය දැකීමට ඉතාම ළඟින් සමීප වෙමින් හේතුපකාර වන බව. එම නිසා අපේ කුයි භාවනාවක නිරත වුණත් නිවන් යාමට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නටම ඕන. එසේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමක් දකින්නේ නැතුව කිසිම දවසක අපට නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. යම් හේකින් අතීත සංස්කාරයේ අපි මෙවැනි පංචසුපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අරමුණු කරමින් භාවනාව ප්‍රගුණ කරගෙන සිටියා නම් සමහර විට ධර්ම ශ්‍රවණය කරන කාලය තුලදී පවා කෙනෙකුට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්. මොකද අතීතේ පාරමී ශක්තිය තිබෙන නිසා එසේ නැති ආධිකර්මිකයන් විසින් මේ ඒ වලින් ධර්ම ප්‍රගුණ කරගෙන තියා විසින් මේ ජීවිතයේ හෝ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලමින් වාසය කරන්නට ඕන. අපි ආනාපානසති භාවනාව කළත් පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් කරගෙන භාවනා කරනවා. කේසාලෝම ආදී වශයෙන් අරගෙන පටික්කුල මනසිකාරයේ යෙදුවත් පංචස්කන්ධයේ එක අරමුණක් අරගෙන රූප ආරම්මණය අරගෙන භාවනා කරන්නේ අපේ ධාරි දර්ශනාවට පිළිකුල් භාවනා නගන හැටි පෙන්වා දුන්නා. ඇත්තෙන්ම ඒ තුලින් අපි පෙන්වා දුන්නේ මේ ස්කන්ධ පංචකයේම ඇතිවීම නැතිවීම බල බලා සිටින ආකාරය. ඒ ධර්මයේ මතකයේ කෙනෙකුට දැන් ඒක සිහි වෙනවා ඇති. අප මරණය ගැන සිහිපත් කළත් අර නව ජීවිතකයේ කියලා තියෙන මලමිණී ආකාර නමයක් අප මලමිණී භාවනාව මලමිණී අර්ධනකන් භාවනාව කියන්නේ මේ ඇයිද? ඒ විදිහට කළත් අපේ ඇත්ත වශයෙන්ම මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම තමයි බල බලා සිටින්නේ ඉස්සෙල්ලා රූපස්කන්ධේ පසුව වේදනා ආදී අනිකුත් නාමස්කන්ධවල මේ ආකාරي කොයි භාවනාවක මේ ආකාරයෙන් නිරත වුණත් ඉන්දියෙන් හැකලින් හෝ ආනාපාන හෝ කවර භාවනාවක හෝ නිරත වුණත් මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම අපි දකින්නට ඕන නිවන් යෑමට මේක හරියට අත්දැකේ නැත්නම් අවබෝධ වුණේ නැත්නම් අපට කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. දැන් වේලාව විනාඩි 40ක් විතර අප කතා කළා. මම හිතන්නේ මේ තින්වත් අයට මේට වැඩි කරුණු ප්‍රකාශ කළොත් මතක තබා ගැනීමේ ශක්තිය මද වෙයි කියලා මම මේ දක්වා කතා කළේ. බොහෝ දුරට භවනා කරලා ප්‍රඥාවක් තියෙන පාරමී ශක්තියක් ඇතයි කියන හැඟීම මනාව උනන්දුවකින් භවනා කළ හැකි අයට නිවන යාමට නිවන් අවබෝධ කර ගැනීමට අපහසුතාවයක් මතුවී ඇතනම් එය එක්කෝ ආර්යෝපවාද කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් වන්නට පුළුවන් නිසා නැත්නම් තවත් හේතු තිබෙන්නට පුළුවන් අර ආර්යෝපවාද කර්මයෙන් ගැලවීම සඳහා ඒට සමාව ගත යුතු බවයි ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළේ. ඊට පස්ව අපි කතා කළේ නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් සමාධි මාත්‍රයක් පමණක් ඇති කර ගැනීම කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරගත යුතුයි ඒ සඳහා අර 16 ආකාර විදර්ශනා ඥාන ඇති කරගැනීමට උපකාර වෙන මම්මහා විදර්ශනා ඥානයේට මූලික වශයෙන් ඇති සම්මතන ඥානයත් පස්සේ පරිග්‍රහ ඥානයත් ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයත් ගැන විමසීමක් කරන්න තියෙනවා. ඊට පස්ව අපි ප්‍රකාශ කළේ මේ විද්‍යාත්මක උද්‍යප්පේ ඥානය ගැන කතා කරන්නට ගොස් මේ සංකප්පන්දී ඇතිවීම නැතිවීම දෙක අපට නිවන සාක්ෂාත් කරන්නට බැරි බව. මේ කරුණ ටිකයි අප මේ දක්වා විස්තර කළේ. මේ පිළිබඳව මේ තුන්වත් අයට අහන්න දෙයක් තිබෙනවා නම් දැන් අහන්න. මේ මහත්යා විමසන්නේ පඨවි ආපෝ තේජෝ වායව වශයෙන් රූපස්කන්ධය මනරින් විමසවාට පසුව ඒ හතර හතර පැත්තකට සිටින්න ඈත් කළොත් රූපස්කන්ධය නොපෙනී යනවා ඒකට වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ වේදනාව නොදැනෙන්නේ ඇයි කියන එකයි හතරේ ආපෝ තේජෝ වායෝ 14 අපි සිතින්ම අයින් කිරීම තුළින් ඒ හතර මැනවින් පැහැදිලිව දැකන ඇත්ත වශයෙන්ම හතරේ ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපය ඒ දකින්නේ සිත නාමය මෙතනත් නාම රූප දෙකක් තියෙනවා නාම රූප වෙන කිරීමයි මෙතනත් සිදුවන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ මෙතන නැතිවන්නේ මේ නාමයේ ස්වરૂපයේ සම්පූර්ණයෙන් වෙන් කළාට පසුව රූපස්කන්ධයේ ශරීරයේට නොපෙනී යන්නේ ඇයි කියන එක ගැන අපි මේ කරුණ ප්‍රකාශ කළා මනෝ ස්පර්ශය රූපය තුළ පැතිරෙන්නේ නැති නිසා රූපස්කන්ධය නොපෙනෙන බව. මේ මහත්මයා අහන්නේ වේදනාව නැතිවෙන්නේ ඇයි කියලා. මෙතන වේදනාව කියන එකෙන් අදහස් ගන්නේ අදුක්ඛ වේදනාවයි කියලා මා හිතනවා. රූපස්කන්ධයේ ඉල්ලී පවතින දුක් වේදනාවට රූපස්කන්ධය නොපෙනී ගියාට පසු පවතින හැකියාවක් නැහැ. රූපස්කන්ධයේ එල්දී පවතින සෝමනස්ස වේදනාවට හෝ අනිත් උපේක්ෂා වේදනාවට හෝ රූපේ ඉක්මවාගියට පසු ඇතිවීමේ ශක්තියක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී රූපස්කන්ධයේ නොතියදී ගිය නාමයේ සිට තියෙනවා හිස් පහසක් බවට පත් වෙලා. අහසයි සිතයි වගේ තියෙන ශක්තියක්. එදින් එම සිතේ තියෙනවා වේදනාවක්, සාන්තිය සිත වේදනාවක්. කෙනෙකුට එතකොට පැහැදිලිව තේරුම් ගන්න ඕන වේදනාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නැහැ. මේ ශරීරයේ පිටට නොකෙනී ගියත් ඒ නොකෙනෙන ශරීරයේ නොකෙනෙන හිස් ස්වરૂපයේ අර දැනෙනගත් අවස්ථාවේදී ඒ හිස් ස්වરૂපයේ දැනෙන විට කාන්ත වේදනාවක් තියෙනවා සුඛ වේදනාවක් තියෙනවා කියලා. ඒකයි අපි කියන්නේ එම අවස්ථාවේදී වේදනා සංඥා විඥාන කියන තුන වෙන් කරන්නේ ඒ ශූන්‍යතාවයේ තියෙන ඊට පස්ව ඇති වෙන ශූන්‍යතාවයේ අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේදී එවිට සංස්කාර නිරෝධය අත්දකින්නට පුළුවන් ය නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් කියන කතාව. පැහැදිලිද? අප මේ දක්වා කියපු කරුණු වලින් යම් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන් වේවි කියලා මම අදහස් කරනවා. මොකද දැන් පොරොත්තු පිළිගන්නවක් අවශ්‍ය වන්නේ නැහැ. මේකෙන් අර්ථය මේ මානසික කරුණු වලින් පිට අවුල් කරගන්න එපා අපිට මේ ධර්ම නෑ මේ ධර්ම වැදගත් නෑ ආදී වශයෙන් අපේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට නැහැ කියන අනිකුත් ධර්ම අපි ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඒ අත්මවලතානම් අපිට නෝල් ද්වාම අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන් වෙනවා.